අද අප සූදානම් වන්නේ මේ මාතෘකාව ඇසුරෙන් අපට යොමු වෙන ගැටලු විසඳුම් ලබා දෙන්නට තමයි අද අපි සූදානම් වන්නේ. කෙරුවන් සරණයි සුපින්නත් හැම දිනාටම අපි දන්නවා අපේ හිතේ බොහෝ කෙලෙස් ධර්මයන් වලට වලට ඉඩකඩ තියෙනවා කියලා. කෙලෙස් කියන්නේ හිතේ තියෙන අපිරිසිදු වීම, කය දූවිලි වලින් කුණු වලින් අපිරිසිදු වෙනවා වගේ හිත අපිරිසිදු වෙන්නේ අකුසල් වලින්. ඒතර මේ අකුසල් වලට එන්න දෙන්නේ නැතුව හිත පිරිසිදු කර ගැනීමට කියනවා විසුද්ධි විසුද්ධිය කියලා. මේ විසුද්ධිය කියවහම ඉස්සෙල්ලාම සීල විසුද්ධියෙන් ආරම්භ කළ යුතු තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකායතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. ඔය විදිහට තමයි හිත සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් පිරිසිදු කරන මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපි ගොඩේ දේවල් කතා කරලා තිනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා එනකොට විදර්ශනා ඥාන වලින් අපේ හිත පිරිසුදු කිරීම දක්වා ඒ කියන්නේ සියුම් අකුසලයක්වත් ඇතුළට එන්නේ නැති වෙන එක උදාහරණයක් හිටියේ මම කියන්නම් උද්‍යව්‍ය ඥානය කියලා කිව්වහම නාම රූප වල ඇතිවීම නැතිවීම පිළිබඳ නාම රූප කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපි අපි කියලා අරගෙන තියෙන මම කියලා අරගෙන තියෙන මේ ශරීරය ගත්තොත් අනුන්ගේ ශරීරය ගත්තොත් මෙතන තියෙන නාම પરම්පරාවක් සහ රූප પરම්පරාවක් එහි තියෙන ඇතිවීම නැතිවීම සිතට අරමුණු වෙලා සිතෙන් ඒ ඇතිවීම නැතිවීම පිළිබඳව සිහිය පිහිටුවා ගන්න. ඒ කියන්නේ දැන් අපි සත්‍යය පුද්ගලයා කියලා හිතාන් ඉන්න මේ ක්‍රියාවලිය දිහා විමසුම් ඇසින් නැත්නම් විදර්ශනානුවණින් එහි තියෙන යථාභූත ස්වરૂපය, ඒ කියන්නේ ඇත්තම ඇත්ත తত্ত্বය අරමුණු කරපුවාම අපිට සිහියක් උපදිනවා. ඒ කියන්නේ නැති 100ක් අතර මං හිතා හිටියේ මෙහෙමනේ. නමුත් මේක ඇත්ත සත්‍ය මෙහෙමනේ කියලා. මං හිතා හිටියේ මෙහෙමනේ. ඒක ලොකු කැළඹීමක් ඇති වෙනවා. අපි හිතපු දේ නෙවෙයි මෙතන තියෙන්නේ එතකොට. අන්න ඒ වගේ 100ක් ඉපදුනහම නාම රූප පරම්පරාව කෙරේ. ඒ කියන්නේ උදාහරණයක් අපි කතා කරද්දී උද්‍යව විඥානය, බංගානුපස්සනාව මේ වගේ දේවල් ගැන අපි ඔක්කොම විස්තර කරා. ඒ ඥානය ඉපදුනාට පස්සේ ඒ සිහිය ඉපදුනාට පස්සේ ඒ සිහිය පවත්වා ගන්න මට්ටමට හිත සකස් වෙලා නා. බලන්න ඒ සිහිය ඉපදුනහම ඒ සිහිය පැවතිලා නම් ඒ සිහියට අදාළ නැති ඒ කියන්නේ ඒ සිහිය හින්දා දැන් නාම රූප දෙකක් කියන සිහිය කියලා හිතන්නකෝ නාම රූප දෙකේ බිඳි බිඳි යාම පිළිබඳව සිහිය තියෙන තාක්කල් නාම රූප දෙකක් නෙවෙයි කියන අසිහිය එන්නේ නැහනේ නේද එහෙනම් ඒ සිහිය පවතින්න ඕන අන්නේ පවතින தත්වෙට එනවා ඥානෙ ඉපදුනා නම් සුද්ධයව්‍ය ඥානය ඉපදුනා නම් ඒ පවතිනසත් දැන් බංගානුපස්සනා කරනකොට මේ සංස්කාරයන් ඔක්කොම බිඳිලා යන බව වැඩියෙන් අරමුණු වෙනවා. අන්න ඒ අරමුණු වීම තුල අපි සිහිය පිහිටවා ගත කියන හැම වෙලෙම දැනෙන්නේ මේ පැත්ත බිඳි බිඳි යනවා. රූපයක් දැක්කම බිඳි බිඳි යන එකක්. නාමයක් දැක්කත් ඒ කියන්නේ ආදරයක් අරමුණු වුණත් වේදනාවක් අරමුණු වුණත් ඒ ඉතින් අර නාමයක් අරමුණු වුණාම කියනවා නිකම් අපි නාම නාම කියන්නේ නැතුව වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනවනම් හරි මේවා තියෙන්නේ කොහෙද? මේවා අපේ సంతානෙම හටගන්න එක. වේදනාවක් හටගත්තත් ඒ වේදනාව දැනනකොට මේක නැති වෙලා යන බව. ඒ අසිහිය එහෙම නැතිව වාසය කරන මොහොතක්වත් නැහැ. ඒකට ප්‍රතිවිරුද්ධ කිසිම වෙනත් සිතුවිල්ලක් ඇති වෙන්නේ නැති තත්ත්වයට අපේ හිත සකස් කරන්න පුළුවන්. ඒක ගැඹුරු අවස්ථාවක්. ඒක පත් කරන්න පුළුවන් එකක්. මේකේ තේරුම හැම වෙලෙම බිනිබිදී යනවා කියලා ඉන්න ඕන කියන එක නෙවෙයි. දැන් ඒකත් මම කියලා වෙන්නම් මේ තත්ත්වයටපත් වෙනාම ඉඳි අපි ගමුකෝ හැම වෙලේම තියෙන ප්‍රශ්න තියෙනවනේ තරහ කියලා ගන්නකො තරහක් අපි දැනට බලන්න කොච්චර විදර්ශනා වඩුවත් මෙන්න මේ තත්ත්වය නම් තියෙන්නේ ඔය කිව්වට ඔය මිනිස්සුන්ගේ තරහ කවදාකවත් නැති වෙන්නේ අපිත් එක තියෙන වෛරයේදී ඕක සංසාරගත වෛරයක් ඕක නැති වෙන්නේ අපි කොහොම හිතුවත් දන්නේ ඔය වචනේ කියවෙනව නම් ඔතන තියෙන්නේ අනිත්‍යද නිට්ටද කවදාකවත් නැති වෙන්නේ නේද අනිත්‍ය භාවනා කරන කටියට එහෙම කියන්න පුළුවන් <laughs> නේද? එහෙනම් අන්න බලන්න ඒ වගේ මේ තරහ කියන එක සංස්කාරයක්. චිත්ත සංස්කාරයක්. එතකොට ඒ තරහ පිළිබඳව ඔන්න ඔය වගේ අදහස් එන්නේ ඔය තත්ත්වයටපත් වෙච්ච කෙනෙකුට. ඔය ඔය වගේ අදහසක් එනවා කියන්නේ නිත්‍ය හැඟීමක් නේ. එහෙනම් ඒක ඇතිව හැම නිමේෂයකම ඇතිව නැති වෙන එකක්. ඇතිව නැති වෙන එකක් කියන එක දන්න හින්දා ඔය වගේ සිතුවිලි එන්නේ. එහෙනම් ඔය නිදහස්. එයා. ඒ වෙනස් වෙනවා කියලා දන්නවා. ඒ වගේ අර නාම කියලා කියනකොට අපි වේදනා සංඥා සංකාර විඥානය ගන්න ඕනේ. ඒවා වෙනස් වෙන බව අපි හරියටම දන්නවා මේ ඥානය ඉපදුනා නම් ඒ සිහියෙන්මයි වාසය කරන්නේ. නැත්නම් නැති වෙන බව දන්නවා. භංග වෙන බව දන්නවා. මේවෙන් අත මෙදෙන්න ඕන කියන සිතුවිල්ල ඇති වුණා නම් දැන් මුංචිත කම්මතා ඥානය දක්වාපත් වුණා නම් කෙලස් වලින් අත මෙදෙන්න ඕන කියන අදහසයි. එහෙනම් අත මෙදෙන්න ඕන කියන අදහස නැති වෙලාවක් නැහැ. අන්නේ තත්ත්වයටපත් වෙනවා කියන ඥානය ඉපදුනා කියලා ඒකට කියන පටිපදා ඥාන දර්ශන සිද්ධිය. හොඳයි ස්වාමීන් වහන්සේ අපි මේ ස්වාමීන් වහන්සේ මේ සඳුදා දවසින් ආරම්භ කරපු මේ මාතෘකාව පිළිබඳව අපි පෙර සිහිපත් කළ ආකාරයට දින තුනක් පුරාවටම ස්වාමීන් වහන්සේ විග්‍රහ කරමින් තමයි පැමිණි. නමුත් අද දවසේදී වැඩසටහන සම්බන්ධ වෙන කිසිවෙක් ඉන්නවා නම් ඔවුන්ගේ අවබෝධය පිණිස තමයි අපි මුලින්ම ස්වාමීන් වහන්සේගෙන් දැන කියාගත්තේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය යනු කුමක්ද කියන වග. ඉතින් ප්‍රේක්ෂක ගැටලු වලට යොමු වෙන්නයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ ගැන ස්වාමීන් වහන්සේ දින තුනක් පුරාවටම දේශනා කරපු නිසා අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙමු ඔවුන්ගේ ප්‍රායෝගිකව මේ දේ අත්විඳ කොට ඔවුන්ට මතුවෙන ගැටලු මොනවද කියන දේ පිළිබඳව. ස්වාමීන් වහන්සේ කෙටි පණිවිඩයක් මගින් අපට ගැටලුවක් යොමු වෙලා තිබෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගඵල ලැබූ අවස්ථාවක් නොවේද කියලා අහලා තියෙනවා. ඔව්. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අර මාර්ගසිත දක්වාම වෙනවා. ඔයක මේ අපි බොහෝ වාර ගානක් මතක් කරත් ඒක ගැටලුවක් විදිහට ඉවලා තියෙන හින්දා ඒකට උත්තරයක් දෙන්න ඕනේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අපි දැන් ඔය සිහිය පවත්වාගෙන වාසය කිරීමක්. ඒ එහෙම ඉන්න කෙනෙකුට තමයි මාර්ග ඥානෙ උපදින්නේ. එහෙනම් මාර්ග ඥානය දක්වාම පාත්වාගත යුතු මානසික තත්ත්වයක් තමයි පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියලා කියන්නේ. ඒ කියන්නේ පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියන්නේ මාර්ග අවස්ථාව නෙවෙයි. හැබැයි මාර්ග අවස්ථාව දක්වාම වෙන එකක්. ඒක හරියට අර ඕකට උත්තරේ තියෙනවා හරිම ලස්සනට රතවිනිත සූත්‍රයේ ඔය මේ විසුද්ධි ටික තියෙන්නේ. රතවිනිත සූත්‍රය මෙහෙමනේ කියන්නේ. ගමනක් යන කෙනා රත හතකින් යනවා. පළවෙනි රතියෙන් බහලා දෙවෙනි රතයට නගිනවා දෙවෙනි එකෙන් තුන්වෙනි එකට නගිනවා ඒ වගේ අන්තිමට ළඟා වෙන ස්ථානයට ගියා. ගියාම පළවෙනි රතෙන් ආපු එක හේතු වුණාද නැද්ද මෙතෙන්ට එන්න? හේතු. ඒ දක්වාම හේතු වෙනවනේ. නේද? දෙවෙනි රතෙන් ආපු එකත් හේතු වෙනවද නැද්ද? ඒ දක්වාම හේතු වෙනවා. පළවෙනි එක දෙවෙනි එක දක්වාම වේ දෙවෙනි එක තුන්වෙනි එක දක්වාම වේ තුන්වෙනි එක හතරවෙනි දක්වාම වේ. ඒකේ තේරුම පළවෙනි එක අන්තිම එක දක්වාම වේ. මේ කියන එකයි. ඒක ඒක දෙන්න යන්න ඕනේ කියන එකයි. එහෙනම් ඒ කියන්නේ ඒක හේතු වෙලා තියෙනවා. නැත්නම් ඒ කියන්නේ සීල විසුද්ධිය නැතුව නිවනක් නැහැ කියන එක. චිත්ත විසුද්ධිය නැති නිවනක් නැහැ. ධිට්ඨි විසුද්ධිය නැති නිවනක් නැහැ. එතකොට ඕකෙදි හරිය කතාවක් තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන් පුන්නජි හාමුදුරුව අහනවා මේ ඔබ වහන්සේ මේ Brahmacharyaව ඔක අහන්නේ එහෙමයි. සීල විසුද්ධිය සඳහාද? ධිට්ඨි විසුද්ධිය සඳහාද? එතකොට එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද? ඒතර නෑ කියනවා. හරිද ඒක උත්තරය. එහෙම නෙවෙයි මම මේ අනුපාද නිර්වාණය සඳහා කියලා කියනවා. එහෙනම් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ නිර්වාණය නෙවෙයි කියන එක පැහැදිලි එතනින්ම. ඒ කියන්නේ මාර්ගඵල කියන තැනට පැත් වෙන්නට පෙර තියෙන උසස්ම උසස් මානසිකත්වයක් තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ. ඕකෙමයි තියෙන්නේ අනුලෝම ඥානය ගෝත්‍ර භූ ඥානය ආදී දේවල් තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියමයි. එතනින් එහාට තියෙන ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගසිත. අපි ඊළඟ සතියේ කතා කරන්න තියෙන එක. ඉතින් ඒ මාර්ගසිත දක්වාම මේ මේ මේ විසුද්ධියේ හිත පවත්වා ගන්න ඕනේ. එතකොට තමයි ඊට එහාට යන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ අපිට තවත් ගැටලුවක් යොමු වෙනවා මෙන්න මේ ආකාරයට. කටුගස්තොට ප්‍රදේශයේ සිට අපහ සම්බන්ධ වන ශ්‍රාවකෙක්මයි මේ යෙට්ලෝ යොමු කරන්නේ. මෙවැනි උතුම් තත්වයකට පත් වූ අය සාමාන්‍ය ජීවිතයේදී ගැටලුවට පත්වන්නේ නැද්ද? මේ වැනි ගැටලු ස්වාමීන් වහන්සේ මේ දිගින් දිගටම හමුවලා තිබුණා මට මතක ආකාරයට මේ වැනි තත්වයකට පත් වූ අයෙකුට බොහෝ දෙනාට මේ ගැටලුවක් තියෙනවා මේවා තමන්ගේ ජීවිතයට අනුගත කරගත්තම මේ සාමාන්‍ය ජීවිතේට ගැටලුවක් වේවිද කියන එක. හැමදාම අහනවා. හැමදාම උත්තර දෙන්න ඕන මම කියනවාට. ඇයි ඇයි හැමදාම අහන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. අපි හරි බයයි. හරි බය වෙන්න ඕන තැනට නෙවෙයි බය වෙන්නේ. බය වෙන්න ඕන විදර්ශනා නොකර සිටීමටයි. හරිද? මේවා කරපුවාම සාමාන්‍ය ජීවිතයේදී ගැටලු ඇති වෙනවා කියන්නේ මේවා නොකර ඉද්දී සාමාන්‍ය ජීවිතයේ ගැටලු නෑ නේද? සාමාන්‍ය ජීවිතේ පුදුම ගැටලු තෝගයක් තියෙනවා. ඒවා එකක්වත් ගානක් නැහැ. කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මම ආයෝක නොහාන්නමයි මේ උත්තරේ කියන්නේ. තියෙන ප්‍රශ්නේ තමයි මේවා කරපුවා ගැටලු ඇති වෙනවද? ඇයි බය? ඇති වෙන්නකෝ. නේද? දැන් ළමයින්ට අසුබ භාවනාව උගන්වන්න එපාලු. තරුණ අයට ඒක හරියන්නේ නැහැ. තරුණ අයට තමයි හරියන්නේ. තරුණ අය තමයි වැඩිම පෙළඹෙන්නේ කාමයේ වර්ධව හැසිරීමට. ඒවා සම්පූර්ණයෙන් නවතිනවා. අසුභ භාවනා කරන කෙනෙක්. සෝවාන් පලස්ත කෙනෙක් වුණත් එයාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. අනිත්‍යයට වැඩිය හොඳට. ඉතින් ඒක නිසා අවබෝධය තමන්ගේ ජීවිත අවබෝධයෙන් ජීවත් වීම තරම් සහනයක් තවත් කොහෙවත් නැහැ. ජීවිතය අවබෝධ කරගන්නකොට දුක් උපදින්නේ නැහැ. ජීවිතය අවබෝධ කරගන්නකම්ම දුක් උපදිනවා චිත්තසංතානයක. ඇයි දුක් උපදින්නේ? වැරදීම හින්දා. මම නිකන් අහන්නම්. ඕවා ඕවා තේරුම් ගන්න ලේසි ක්‍රම තියෙනවා. කවුරුවක්වත් දුක් ප්‍රාර්ථනා කරනවා ධනේ මට තුවාල හැදේවා කුෂ්ඨ හැදේවා කකුල් කැඩේවා කියලා තමන් ගැන ප්‍රාර්ථනාවක් තියනවද නැහැ ඇයි නැත්තේ ඒවා කැඩුණොත් දුකයි කියලා දන්න හින්දා මම අහනවා මේ අත්තන්ගෙන් අපි අපි නිකන් කතා කරමු මේ මානසික දුක් ගොඩාක් හැදිලා තියෙන්නේ මේ ආසන්න අතීතයේදී ක්‍රියාත්මක වෙච්ච විදිහ අනුවද නැද්ද? මම කියන්නකෝ බැඳීමක් හින්දා රිදෙනවා නම් බැඳීම ඇති උනේ ආසන්න අතීතයේදී නේද? බැඳීම ඇති කරගන්න ගියාම බැඳීම් ඇති වෙන්න යන වෙලාවේදී කුමන හෝ මගේ හිතෙන් මට පණිවිඩයක් දුන්නාද? ඕක නම් දාගන්න එපා. ඕක දාගත්තොත් රිදෙනවා කියලා. දුන්නාද? නෑ. නේද? එහෙම දුන්නේ නැහැ. එහෙනම් බැඳීම් ඇති කරගෙන ඊට පස්සේ මහා දුක් විඳිනවා. එහෙනම් මහා දුක් විඳින්න ඉස්සෙල්ලා අපේ හිත අපිට පණිවිඩ කියන්න ඕන නේද? තුවාල කරගන්න එපා කියලා. කියන්නේ කියන්නේ නැහැ හිත අපිට. නේද? කියන්නේ නැහැ. නේද? එහෙනම් ඇයි අපේ හිතේ තියෙන වැරදි දැක්මක් හින්දා? ඒ වැරදි දැක්ම තියෙන තුරු අපිට මේ ගමන යන්න දෙන්නේ දෙන්නේ නැහැ. ඒ වැරදි දැක්ම තමයි වහන්නේ. මේක කරොත් සාමාන්‍ය ජීවිතේ ගැටලු වෙනවාද කියලා. ඇත්තටම වෙන්නේ සාමාන්‍ය ජීවිතේ ගැටලු වෙන එක නවතින එකයි. අපේ හිත අපිට අනාගතයේ අනර්ථයක් ඇති වෙන අනාගතයේදී රිදීමක් ඇති වෙන කිසිවක් කරන්න මේ අවබෝධය තියෙන කෙනෙකුට කෙනෙක්ගේ හිත ඉඩ දෙන්නේ නෑ. ඒකද ඇය වළක්ව ගන්නවා. අනාගතයේ රිදෙනව වළක්වන්නේ. එහෙනම් අපිට වරදිනවා කියන එක පැහැදිලි. අපි කරගත්ත දේවල් හින්දාම අපි හිතෙන් මිදවන්නේ. නේද? එහෙනම් අපිට වැරදිලාද නැද්ද? අන්නේ වැරදි නිවැරදි වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ බොහෝම සහනෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. දුක් විඳින්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට මේ දැන් මේ වෙනි ගැටලු ඔබ මේ මෙතුවක් කාලයකට මේ දේශනා මාලාවේ මේ බ්‍රහස්පතින්ද දවසේ දේශනා වැඩසටහන් මාලාව නරඹුවා නම් ඔබටත් පැහැදිලි වෙන්නේ ඇති බොහෝ දෙනා මේ බියකින් පසු වෙනවා මේ ධර්ම මාර්ගයට යොමු වුනහම Tamanගේ පුද්ගමේ සාමාන්‍ය ජීවිතයේ අවුලකටපත් වෙයිද කියලා. ඉතින් ස්වාමින් වහන්සේ නැවත මේ ප්‍රශ්නය නොවසාවි යන <laughs> චේතනාවෙන්ම ඔන්න අද උත්තර දුන්නා. මේ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කිසිම දෙයක් අපේ ජීවිත අවුල් වෙන දේවල් අපිට කියා දීලා නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ දේවල් කිසිදු බියකින් සැකකින් තොරව අපේ ජීවිතවලට අනුගත කරගන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ පිළිබඳවයි ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරන්න තිබුණේ. තවත් කෙටලක් ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් යොමු කළා තිබෙනවා. වහන්සේ දේශනා කරන සියලු දේ ඊටාම පැහැදිලිව ප්‍රායෝගික බව අපට දැනෙනවා. නමුත් කොතරම් උත්සාහ කළත් ඒ தത്വයට පත්වන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙවැනි තත්වයක් යටතේ කළ යුතු දෙයක් තිබේද? මෙයට හේතුවක් තිබේද කියලා අහනවා බොහොම දුර බැහැර ඉඳගෙන අප ශේරුවෙල අන්තලේ ශේරුවෙල ප්‍රදේශයේ පදිංචි ප්‍රතිවේක්ෂා ශ්‍රාවකයෙක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඉතින් මොකක්ද උත්තරේ? ප්‍රායෝගික බවක් දැනෙනවලු. නමුත් මෙතෙන්ට යන්න අමාරුයි. යන්න මම හිතන්නේ ගොඩ කට්ටියකට තියෙන ගැටලුවක්. නේද මේක තාම දේශනාව අහනකොට තේරෙනවා එකකට එකක් අපිත් එකකට එකක් එකකට එකක් ගැලපෙන්න උපරිම උත්සාහ කරලා කියලා දෙනවා අහගෙන ඉන්නකොට තේරෙනවා මේක කරන්න පුළුවන් කියලා කරගන්න බෑ එතකොට මම ඕවා ඉතින් ඕවා අපි මම ඇත්තටම කියන්නේ අනේ මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන උදාහරණ ගන්න පේන්න දැනෙන්න තියෙන උදාහරණ ගන්න ඔය වගේ ප්‍රශ්න සාමාන්‍ය තනියම විසඳ ගන්න පුළුවන් නමුත් කියලා දීමේ වටිනාකමක් තියෙනවා ඔලිම්පික් පදක්ම කියන උඩු උඩුම තැනකට යන්කෝ අයිට වැඩිය පල්ලෙහා තැනකට යන්කෝ පාසලේ යන කාලේ උසපනිලා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා යාළුවෙක් කියනවා. අපි දකින්න එයා ඒක කරනවා. නේද? ඒක ප්‍රායෝගිකද නැද්ද? බලාගෙන ඉන්න කෙනාට ඉතාම ප්‍රායෝගිකයි. නේද? මෙයා අපි දැක්කා මෙයා දවස් ගාණක් ගිහලා පුහුණු වීම කරා. නේද? පුහුණු වීම කරා මෙයා මේකෙන් ජයග්‍රහණය කරා. ඒතකොට ඒක ප්‍රායෝගිකයි. එහෙනම් මම හිතනවා ඒක ප්‍රායෝගිකයිනේ. ඉතින් මං ගෙදරට වෙලා ඉන්නවා ඉතින් මේක. ප්‍රායෝගිකයි කියලා. කරන්න ඕන දේ පරිපූර්ණව කරේ නැත්තම්. හරිද? ඒක ධර්මයේ සඳහන් වෙන වචන දෙකක් තියෙනවා. පිරිසිදුව සහ පරිපූර්ණව. සහ සකසරුවම්ම. හරිද? ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියලා කියන්නේ දැන් බලන්න සමහර එකක් පරිපූර්ණව කරන්න පුළුවන් අපිරිසුදු දේවල් වලින් තමයි මේ පිටලා තියෙන්නේ. එහෙම වෙන්න බෑ. පිරිසිදු බව සහ පරිපූර්ණ බව භවෙන් යුක්තව සාසනික බ්‍රහ්මචාරයේ දෙන්න ඕනේ සහ මේ සතසුරුවම් කියලා කියන බුද්ධිමත්ව ගලපා ගන්න පුළුවන්කම තියෙනවා. සමහර අය සතර කමඨහන උදාහරණයක් කිව්වා සතර කමඨහන එක දිගට වඩනවා භාවනාවකට ඉස්සෙල්ලා මේකේ විනාඩි 15 මේකේ විනාඩි 15 මේක හිතන්නේ දැන් ඇත්තට මෙතන සකසුරුවම්කම නැහැ. මට මම කරගෙන යන භාවනාවට අද දවසේ තරහෙන් බාධාවක් වෙනවා මම ඒක කියලා දීලා තියෙනවා තරහෙන් බාධාවක් ආවා නම් මම මෛත්‍රී කරලා ඒක අඩු කරගන්න හැබැයි මෛත්‍රී කරලා තියෙන්න ඕන කලින් කරලා තිබ්බනම් මෙතෙන්ට ඒක යොදා ගන්න පුළුවන් මං කරගෙන යනකොට මට රාගයෙන් බාධාවක් ඇවිල්ලා නම් අද දවසේ මට තේරෙනවා නම් රාගාදී කෙලෙස් ධර්ම වලින් මාව පැහැරිලා කියලා එදාට කලින් කරලා තිබ්බ අසුබ ටිකක් වෙලා කරපුවාම අරක ඉක්මනට අර අසුබ හැඟීම තමන් කලින් කරලා තියෙන එක මතුවෙනවා ඒ විදිහට මේකේ සකසුරුවම් බවක් මේක එකකට එකක් එකකට එකක් ගලප ගන්න බවක්. දැන් බලන්න අද මේ රට ගත්තොත් ලොකු අවුලකටපත් වෙලා තියෙනවා. අවුලකටපත් වීම තුළ පේනවා නේද මේ ප්‍රශ්නේ කළමනාකරණය කරන ගන්නෑ කියලා පිළිවෙලකට. ඒතකොට රටේ ප්‍රශ්නේ වගේම තමයි තමන්ගේ ප්‍රශ්නේත්. අපි අපේ ඇතුළට එන ප්‍රශ්නය හරියට කළමනාකරණය කරගෙන විසඳ ගන්න තරම් දක්ෂ නැහැ. ඒ එහෙම කරගන්න පුළුවන් ස්වභාවයට කියන සක්කෝ කියන ගුණය කියලා. සකසුරුවම් බව කියලා. එතකොට පරිපූර්ණ දැනීමක් තියෙන්න ඕනේ පිරිසිදු බව වගේම යුක්ත ප්‍රතිපදාව තියෙන්න ඕනේ. ඒ දෙක විතරක් තිබ්බට මම සමහර අය තද ප්‍රතිපත්ති තියෙනවා. නමුත් දැනුමක් නැහැ. සමහර අය දෙකම තියෙනවා. ඒ තිබ්බට ඒවා හරියට ගලපගන්න දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ தත්වයන් යටතේ ඔය කියන විදිහට කොච්චර උත්සාහ කරත් මේක හරියන්නේ නැහැ කියන වචනෙට මම කැමති නැහැ. ඒ උත්සාහය වැරදි පැත්තට හරිද? ඉතින් මම උත්සාහ කරනවා කියලා දුවන්නේ වෙන කොහේ හරි දුවනවා නම් හරි උත්සාහ කරනවා මම ඔන්න මෙහෙට දිව්වා ආය හැරුණා ආය ඔහෙට දිව්වා ආය හැරුණා මෙහෙට දිව්වා ආය හැරුණා මෙහෙට දිව්වා හිට තැන්ට ඇවිල්ලා. හැබැයි දුවලා බුදුම දිවිලා දුවලා. ඉතින් සමහර අය දුවලා දිශාව වැරදි. හරිද? ඉතින් යන්නේ වගේ ඒ ඒ තැනට මේක යුද්ධයක් වගේ දෙයක්. මම මෙහෙම කියන්නම්. මට යන්න තියෙනවා කැලයක් පීරගෙන ලොකු ගමනක් යන්න තියෙනවා. හොඳ තැනකට යන්න. ඉතින් මං කැලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා සැලසුම් හදනවා. මට මෙතනදී කොටිය හම්බ වෙනවා. එතකොට මම මේ ආයුධය තමයි පාවිච්චි කරන්නේ. මෙතනදී ගඟක් හම්බ වෙනවා. මේක තමයි මෙතනදී කටු අත්තකට පැටලෙනවා. මෙතනදී ණය හම්බ වෙනවා. එහෙම සැලසුම් කරාට හරියයිද? අන්න එහෙම සැලසුම් කර කර ඉන්නවා කට්ටිය. හරි? කරන්න ඕනේ මොකද්ද? අවශ්‍ය ආයුධ ටික සන්නද්ධ කරගෙන යන්නයි තියෙන්නේ. එන එන දෙයට මුණ දෙවි. හරි? ඒක තමයි බුද්ධිමත්කම කියලා කියන්නේ. ඒ වගේ මේ ගමන යනකොට එක එක සත් කෙලෙස් සතුරු ඉස්මතු වෙනකොට ඒ ඒ වෙලාවට ඒ ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් පිළිවෙතක් තියෙනවා. ඉතින් අන්න ඒ තියෙන පිළිවෙත නිසාවෙන් අපිට මේක ඒක හරියටම කරන්න ඕනේ. හරියටම නැත්තම් හිතෙනවා නැත්තම් හිතෙනවා මේක ප්‍රායෝගික උනාට කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැත්තේ ඇයි කියලා කියලා දෙන වෙලාවට තේරුණාට. ඒකද හරියටම මේ ටික අහගෙන හරියටම පිළිවෙලට පිරිසිදුව පරිපූර්ණව සකතුරෙමින් යුක්තව කරගෙන යන්න බලන්න අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා නේද? සමනසේක ප්‍රායෝගිකව සිදු කරගෙන යද්දී ඒ මතුවෙන ගැටලුව નિවර්දිව හඳුනාගෙන සිටින්න ඕනේ. ඔව්. එහෙනම් බැරි වෙලාවට ඒක තියෙන අර කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනස්කාරය, ධර්මාන ධර්ම ප්‍රතිපදාව හඳුනා ගන්න බැයි නම් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ඕනේ. හොයාගෙන ඒ උදව් අරගන්න ඕනේ. හොඳයි. ඒ ශ්‍රාවකයාගේ ගැටලුවට නිවැරදි විසඳුම ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ උදාහරණ ගෙන හර දක්වමින් බොහොම පැහැදිලිව ඒට පිළිතුරු ලබා දුන්න නිසාවෙන් ස්වාමීන් වහන්සේ Facebook ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අපිට යොමු කරලා තිබුණා ගැටලුවක් මෙන්න මේ ආකාරයෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය දක්වා වර්ධනය කරගැති හැකි ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඔව් මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරයක් හම්බුණා. නමුත් ආයසරයක් මම පොඩ්ඩක් මතක් කරන්නම්. දැන් උදාහරණයක් ගත්තොත් පටිපදා දර්ශන විසුද්ධියේ අපි උපදවා ගන්න ඥානයක් තියෙනවා. ඒ තමයි උද්‍යව්‍ය ඥානය හෝ බංගානුපස්සනාව හෝ නිබ්බිදානුපස්සනාව හෝ කුමක් හෝ ඥානයක් උපදවා ගන්නවා කෙනෙක්. එතකොට මේ උපදවාගත් ඥානය තුළ සිහිය පවත්වාගෙන වාසය කරන්න ඕනේ. අපි නාම රූප පරිච්ඡේදය කියන ඥානය උපදවාගෙන සිහිය පවත්වා ගත්තොත් තමයි පච්චේ පරිග්‍රහ ඥානය උපදින්නේ. පච්චේ පරිග්‍රහ ඥානය උපදවාගෙන මම දැන් තේරුම් කරන්න යන්නේ නැහැ මොකද මම තේරුම් කරලා තියෙන්නේ වචන ටික කියනවා පච්චේ පරිග්‍රහ ඥානය දක්වා ඒ ඒ එතකොට උපදින ඒ කියන්නේ හේතු දන්නා වූ නුවණ ඉපදුනාට පස්සේ ඒ සිහිය පවත්වා ගත්තොත් ඒක පිරිහෙනවා පිරිහෙන්න දෙන්නේ නැත්නම් ඒ උපදිච්ච සිහිය කොහොම හරි පවත්වා ගන්න ඕනේ අන්න එහෙම පවත්වා ගන්න කෙනෙකුට තමයි සම්මස්සන ඥානය උපදින්නේ සම්මස්සන ඥානය පවත්වා ගන්න කෙනෙකුට තමයි උද්‍යව ඥානය උපදින්නේ මේ විදිහට ක්‍රමානුකූලව මේ විදර්ශනා ඥාන ටික එකින් එක එකින් එක එකින් එක විදිහට අන්තිමට අනුලෝම ඥානය, ගෝත්‍රභූ ඥානය කියන දක්වාම මේක පවත්වාගෙන යනකොට ඒ සිහියේම ඉඳ අනුලෝම ඥානය කියලා කියන හැමදේ නැවත නැවත නැවත නැවත ඒ ඥානයම ඇති කරගනිමින් ඒ සිහියේම වාසය කරන වෙලාවක තමයි මාර්ගසිත පහළ වෙන්නේ. මාර්ගසිත පහළ වුණේ නැත්නම් නැවත අනුලෝම ඥානය තුල ඉන්නවා. මේ ටික මෙහෙම වර්ධනය කරන කරගෙන යනකොට කොතනද අන්ද? සීල විසුද්ධිය ධම්ම. සීල විසුද්ධියේ ඉඳන්ම ඔය ගෝත්‍ර භුඥානය දක්වා මේ වර්ධනය කරගෙන යනකොට ඒ යන කෙනාට ත්‍රිලක්ෂණයේ වැටෙන ප්‍රමාණය වැඩි එන්නෙන් එන්නෙන් සීල විසුද්ධිය නැති කෙනෙකුට ත්‍රිලක්ෂණයේ වැටෙන යම් ප්‍රමාණයක් තියෙනවාද ඊට වඩා වැඩි සීල විසුද්ධිය තියෙන කෙනෙකුට සීල විසුද්ධිය තියෙන කෙනාට වැඩිය චිත්ත විසුද්ධිය තියෙන කෙනෙකුට ත්‍රිලක්ෂණයේ වැටෙනවා වැඩි ඊට වඩා ditthi විසුද්ධිය තියෙන කෙනෙකුට ඊටත් වඩා වැඩි කාංකා විතරන විසුද්ධියත් ඇයි ඒ මම එහෙම කියන්නේ අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත වහන ගතිය. එහෙනම් අකුසල පහළ වෙන්නේ නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න ඇත්ත තේරෙනවා. ඒකින්ද අන්න එහෙම අපි මේක දක්වාම වර්ධනය කරගෙන යන්න නම් ඒ ඒ උපදින සිහිය, ඒ ඒ උපදින සිහිය, ඒ ඒ ඥානයේදී පියවර වශයෙන් උපදින්නා වූ සිහියක් තියෙනවා නම් ඒ සිහිය නැවත පවත්වාගෙන පවත්වාගෙන පවත්වාගෙන යන්න ඕනේ. ඒක ඊළඟට එන්න පුළුවන්, ඊළඟට එන්න පුළුවන්, ඊළඟට එන්න පුළුවන්. ඒක තමයි මාර්ග ඥානය දක්වා යන ගමන. හොඳයි ස්වාමීන් වහන්සේ අපි මේ සතියේ සාකච්ඡා කරන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිළිබඳව ප්‍රත්‍යක්ෂා වැඩසටහන් මාලාවේ 33 වෙනි සතියේ 4 වෙනි දවස අද ශ්‍රාවක ගැටලු වලටයි අද දවසේදී අපි වැඩි අවධානය යොමු කරන්නේ. ඉතින් මේ මාතෘකාව ඇසුරෙන් අපිට යොමු වෙච්ච ගැටලු කිහිපයකට අපි ස්වාමින් වහන්සේගෙන් පිළිතුරු ලබා ගත්තා. දැන් ස්වාමින් වහන්සේට මේ යොමු වන ලිපිවල මේ මාතෘකාවලට පටහැනි ලිපි ලිපි සහ ගැටලු අන්තර්ජාලයෙන් ලැබෙන පණිවිඩවල ඒ වගේම ලිපිවලින් මේට පරිබාහිර ගැටලුත් අපට යොමු වෙනවා. ඉතින් අපි කීපයක් වෙත අවධානය යොමු කළා විශේෂයෙන්ම මේ වර්තමානයේ වන විට පවතින තත්ත්වයක් හේතු කොටගෙන. ස්වාමීන් වහන්සේ මේ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ අසන්නේ අපේ නහර ඔබ වහන්සේගෙන් දැනග යා ගන්නට ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ ගැටලුව මම හිතන්නේ අද වර්තමානයේ බොහෝ දෙනෙකුට මේ ගැටලුව ඇති. රටේ ප්‍රශ්න දකින විට මේ වනතෙක් සිදු කළ සියලු භාවනාවන් හා විදර්ශනාව අභිබවා දුකක් සහ අධික තරහක් නිබඳව ඇතිවේ. මෙය පාලනය කර ගැනීමට අපහසු වේ විසඳුමක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා තියෙනවා. රටේ ප්‍රශ්න දකිනකොට මේවා තවදානේ යොමු කරන්න බැහැයි කියලා. මම හිතන්නේ අපේ වැඩසටහන ඒ කාලීනයි කියලා නේද මාතෘකාවට. මොකද මේ ඒ ඒ දවසට ඒ ඒ කාලේට වුණ ටිකක් සාකච්ඡා කරන්න හොඳයි කියලා. මේ <coughs> ඕකට කියන්න වෙන්නේ ඕක තමයි අපි කිව්වේ කියලා. <laughs> ඕක තමයි අපි කලින්ම කිව්වේ කියලා අපි කියන්නේ. නේද? අවදානමට සූදානම් වෙන්න ඕනේ. බුදු ධර්මයේ තුල තියෙන මේ අවදානමට සූදානම. මොකද අවදානමට සූදානම කියලා කියන්නේ මැරෙන්න කලින් මැරෙන එක හරි අවදානමක්. මැරෙන එක අවදානමක් කියන්නේ මේ ජීවිතය නැති වෙන හින්දාද? ජීවිතය නැති වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනේ ඊළඟ උප්පත්තියයි භයානක. හරි ඒකින්ද අපි මරණය කොයි වෙලාවෙ හටගනිද්ද දන්නේ ඒකත් එක්ක මම අවශ්‍ය කරන කුසලයන් සම්පාදනය කරගෙන තිබ්බේ නැත්තම් හොටක් આવොත් මොකද කරන්නේ මම හැමදාම කියනවා. මේ වලිගයක් આવොත් මොකද කරන්නේ? කුර આવොත් මොකද කරන්නේ? නේද? එක වචනයක් නම් ජීවිතේටම කතා කරන්න පුළුවන්. මොකද කරන්නේ? මහා භාග්‍ය සම්පන්න ඉරණමකටපත් වෙන්නේ. ඉතින් ඒ අවදානම ඒ එහෙම අවදානමක් අපි හැම වෙලෙම අපි මේ හිතනවා මේ දැන් මේ ඉන්නවා මේ විදිහටම තියෙයි ඔක්කොම කියලා. එතකොට ඒ වගේ අපේ අවට මහා විශාල ප්‍රශ්න එනවා. මේවද ප්‍රශ්න? සමහර දරුවෝ ඉන්නවා මේ රටේ අත්දැකීම් ලැබපු දරුවෝ ඉන්නවා. තමන්ගේ ඉදිරියේ තමන්ගේ අම්මා තාත්තා මරලා දාන අවස්ථා. හරි. දැන් ඊපෙරේද කටුව පිටිය දකින්න ඇති පියා ඉතුරු වෙන්න පවුලේ හත් දෙනාම ඉවරෙච්ච අවස්ථාව. අවස්ථාවක් උදා වුණා. මම ඊටත් වැඩි එකක් ඔයිට කලින් බොහෝ වෙලාවට මතක් කරලා තිනවා අර මේ කෑගල්ල පැත්තේ අරනායක පැත්තේ නායකය වෙලාවේ එක දරුවෙක් ඉතුරු වෙනවා. එයා එයා කඩේට ගියා. පොඩ්ඩක් ඈත කඩේකට ගිහිල්ලා තිනවා. ගිහිල්ලා එනකොට අම්මා නැහැ, තාත්තා නැහැ, සහෝදරයෝ නැහැ, ඥාතියෝ නැහැ, ගේ නැහැ, ඉඩම නැහැ. හිතන්න පොඩ්ඩක්. ගෙදරත් නැහැ, ඉඩමත් නැහැ, අඩුම ගානේ හැඳුමක්වත් නැහැ. එතකොට ඔළුව නරක් වෙන්නේ නැතුව තියෙයිද? එවැනි තත්ත්වයන් වලට පවා ඉදිරියේ Tamanට හිත කෙලින් කරගෙන ඉන්න පුළුවන් කිසිම පීඩාවක් ඇති නොවන ආකාරයට හිත සකස් කරගන්න වැඩපිළිවෙල ධර්මයේ තුල තියෙනවා. එහෙනම් දැන් මේ තීරණය ගන්න වෙන්නේ මොකද්ද? මම දුර්වලයි. මම ඊට දුර්වලයි. මම හරියට මේක කරලා නැහැ. ඒකද ඔයිට වැඩි ලොකු ව්‍යසනයක් Taman ළඟ සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් වහා මොකද කරන්න ඕන තමයි අපි තේරුම් ගන්න ඕනේ. මෙතෙන්දී කම්පාවක් අධික කම්පාවක් ඇවිල්ලා දුකක් ඇවිල්ලා ඇඬෙන ගන්නට එනවනම් සසර සියලු දුක්වල තියෙන භයානකම දැක්කේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දුක දැක්ක ප්‍රමාණය කොච්චරද කියනවනම් එහෙම නැතිනම් පෙරලි පෙරලි අඬන්න ඕනේ. මේ සංසාර සත්‍යයේ දුක් දැකලා. එහෙනම් දුක අවබෝධ කර ගැනීමටයි ඕන. මේ මේක අවබෝධඥාණයෙන් බලන්න ඕන. අපි දන්න විදර්ශනාවෙන් තව එහෙනම් විදර්ශනාව මදි. ඒකෙන්දයි දුක් සහ තරහ විශේෂයෙන් ඇති හරියට අනාත්ම සංඥාව වැඩුණා නම් මේක කවුරුත් වැඩි කැමති නෑ මේ කතාව කියන්නේ. මේ කතාව අහන්න කැමති නෑ. නමුත් ඇත්තම ඇත්ත නම් මෙහෙමයි ඇසිත මහත්තයා. හිතා අන්තවාදී ප්‍රස්තවාදීෙක් කෙරෙහි හිතා අන්තවාදීව කටයුතු කරපු බොහෝ දෙනෙක්ගේ මරණයට හේතු වෙච්ච ප්‍රබල ගණයේ අන්තවාදී ත්‍ස්තවාදීයෙක් කෙරෙහි මෛත්‍රී සිතක් ඇති කරගන්න පුළුවන් අනාත්ම සංඥාව වර්ධනය කළා. ඒක තේරුම එයාට සමාදෙන්න කියන එක නෙවෙයි. තමන් පිච්චෙන්නේ නැතුව එයා එයා එයා ගැන කරන්න ඕන දේ කරන්න. හරිද? ඒතර කියන්නේ. එයාට සමාව දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් මෛත්‍රී සිතක් ඇති කරගන්න ඕන. අපේ කට්ටිය පටල ගන්නවා. මෛත්‍රී කරන කෙනා අනිවාර්යයෙන්ම ඉස්සර වැරද්ද කරපු කෙනාට සමාව දෙන කෙනාමයි. නෑ මෛත්‍රී කරන කෙනා වැරද්දට දඬුවම් දෙනවා. එයා හදා ගැනීමේ හා හදා ගන්න බැයි නම් අනිත් අයගේ යහපත සඳහා දඬුවම අනුමත කරනවා. හරිද? එතන තියෙන එකම වෙනස මෛත්‍රිය නැති කෙනා දඬුවම දෙන්නේ උදුම තරහකින් තමන් පිච්චි පිච්චි තව දඬුවම දෙන්න. බලන්න මේවසෙදිත් ඒක දරුවෝ ඉදිරියට කරනවද කියලා. හරිද? මෛත්‍රිය තියෙන කෙනා දඬුවම දෙනවා. එයාගේ එකම වෙනස එයා නිවැරදි සිහියෙන් ඒ දඬුවම දෙන්නේ සහ තමන්ව පිච්චෙන්නේ. ඒකින්ද වචනේ පරිසමාප්තාර්ථයෙන් මෛත්‍රිය වර්ධනය කරගන්න මේ සහ අනාත්ම සංඥා වර්ධනය කරගන්න බොහෝ සහනෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ගැටලුවට එතුමන්ට විසඳුම ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේ ශ්‍රීපත් කරපු ආකාරයට මේ ඇතම් දෙනාට තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා හිතනවා සම්මනාක නේද? මගේ මිතුරෙක් මට දිනක් තරුණ මේ සහෝදරියක් වෙනලා ඔහු කියනවා මේ කොළඹට ආසන ප්‍රදේශයක පදිංචි තරුණියක් පෙරෑලිය සුනාමි විශ්වයෙන් පෙරෑලිය දුම්රිය ගමන් කරලා අම්මා තාත්තා පවුලේ සහෝදර සහෝදර සියල්ල නැති වෙලා ඒ සහෝදරය විතරයි ඉතුරු වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. නමුත් විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න තරමට අධ්‍යාපනයේ ඉහළට පැමිණියා. ඒ සහෝදරයෙක් ඉන්නේ මට ඒ මගේ මිතුරා කිව්වේ ඒ මට්ටමට මනස හදාගන්න හදාගන්න පුළුවන් වුණා නම් අපිට ඇයි බැරි කියන කාරණාව. ඉතින් ඔබ වහන්සේ සිහිපත් කරනකොට මට සිහිපත් වෙන ස්වාමීන් වහන්සේ ඒ කාරණාව. ඉතින් තවත් ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ මේ අවධානය යොමු කරන්නේ අපි අද දවසේ මේ මාතෘකාවට පරිබාහිරව යොමු වෙන තවත් ගැටලුවක්. බොහෝ දිනකට මේ ගැටලුවක් තියෙනවා සමින්හස මේ බොහෝ දෙනා මේ අපි දැක තිබෙනවා මේ ගැටලුවට යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඔබ වහන්සේගෙන් අද නිවැරදිම විසඳුම ලබා ගන්න පුළුවන් වෙයි. මටත් පුද්ගලිකව මේ කාරණාව ඔබ වහන්සේගෙන් දැන කියලා ගන්නට අවශ්‍යයි. අප නිවසල පරණවන කැඩෙන බිඳෙන බුදු පිළිම වලට සිදු කළ යුත්තේ කුමක්ද කියලා අහලා තියෙනවා. මගේ ඔය ළඟදී දවසක මේ ප්‍රවණතාවය આવොත් ඔය වගේ ප්‍රශ්න දෙකටම අහයි. නමුත් හැබැයි බෞද්ධ විදිහට අපි ඒවත් දැනගන්න ඕනේ. ඒක ගොඩක් හරි තියෙන ප්‍රශ්නයක්. මේක ඔය ප්‍රශ්නේ ඇත්තටම යොමු කරන්නද කියලා මගෙන් නිවේදක මහත්මයා ප්‍රශ්න තෝරනකොට අහුවා අහනකොට මම කිව්වා දාන්න කියලා. ඒ වගේම ගැටලුවකට මමත් මුණ දුන්නා. ඒ තමයි මේ කොළඹ තදාසන්න ප්‍රදේශයක මට මතක හිටින මරදාන ආශ්‍රිත ප්‍රදේශයක පාරක් අයින තියෙන බෝධීන් වහන්සේ නමක් ළඟ වටේටම වටේටම ගෙනල්ලා පරණ බුදු පිළිම තියලා කැඩිච්ච ඒක. පුරා දේශනාව අනුගමනය කරන ඔය ක්‍රියාව පන්සලට එක්ක පන්සලට ගිහින් තියෙනවා පන්සලේ ගිහින් තියෙන එකේදී ස්වාමින් වහන්සේට පුළුවන් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපත්තිය කරන්න. නමුත් පාරායිනේ තියෙන බෝධින් වහන්සේලාවට මේ කැඩිච්ච, බිඳිච්ච, ඇද වෙච්ච, සමහරට අතක් කැඩලා, සමහරට බෙල්ල කැඩිලා එහෙම ගෙනත් තිබ්බහම ඒක දකින්නකොට අන්‍ය ආගමික අයට විතරක් නෙවෙයි කාටවත් ඒක දකින්නට මහා අගෞරවයක් වගේ. ඒක තමයි පාරවල් වල නම් ගිහිල්ලා මේක දාන්න එපා. මේ බුදු පිළිම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම හරි. බුදු පිළිමේට ඇත්තටම බලයක් තියෙනවද? මේ අන්ධ විශ්වාසات එක්ක මේ ප්‍රශ්නේ තියෙන්නේ. බුදු පිළිමේට බලයක් තියෙනවද? බුදු පිළිමේට බලයක් තියෙනවා නම් අපි ගෙදර තියාගන්නේද? ගෙදර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා නම් අපිට කොහොම ඉන්න කොහොමද ඉන්න වෙන්නේ ගෙදර? නේද? බුදු පිළිමය ඇයි? බුදුරජාණන් වහන්සේ ගැන නේද? ජීවමාන බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් ඇති කර ගැනීම සඳහා තියෙන එක සංකේතයක් උපකරණයක් ඒක භෞතික වස්තුවක්. ඒක තියෙන සමහරට මැටි සමහරට ඉතින් මේක අබලන් තත්ත්වයටපත් වුනහම අපි බයයි මේක විනාශ කරන්න නැත්නම් මේක වලදාන්න බයක් තියෙනවා. ඉතින් ඒ හැම බය බය නැත්තම් ශ්‍රද්ධා සම්පන්න වෙන එකක් එතෙන්ට තියලා Tamanට පුළුවන් මේක භූමි දාණය කරන්න මේ යම් කිසි වැදගත් විදිහකට ඒක ඒක පරිස්සමෙන් කරන්න Tamanගේ වත්තේ කොහේ තැනක මේක තැම්පත් කරලා ඒක මේ ඒකට හිත හයිය නැත්තම් හරි අපිට ඒක අමාරු නම් හිත හදාගන්න මම හිතන ගොඩක් දෙනෙකුට ඒක අමාරුයි හරිද ඒක අමාරු නම් පොඩ්ඩක්වත් ඒක කරන්න යන්න එපා මම කියන්නේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරගන්න සාකච්ඡා කරගෙන විහාරස්ථානයට ගිහිල්ලා බාර දෙන්න අපේ විහාරස්ථානවල ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් පුළුවන් ඒවට වෙනම තැනක් තියලා තියන්න මේවා ගෙනත් දෙන්න ස්වාමීන් වහන්සේට අවබෝධය තියෙනවා නියම ශ්‍රද්ධාව තියෙනවා ස්වාමීන් වහන්සේට විහාරස්ථානයේ කොහේ හරි තැනක එක තැන්පත් කරලා ඒක භූමි දානය කරලා එහෙම කටයුතු කරන්න පුළුවන් විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා මේක Tamanට ඇත්තටම හිත හදාගෙන ඒක කරන්න බැරි ලොකු ශ්‍රද්ධාවක් තියෙන හින්දා හැබැයි බයට නම් වෙන්න බෑ. ශ්‍රද්ධාවට වෙන්න නම් කම නැහැ. බයට නම් වෙන්න එපා. බය වුණොත් නම් බයට නම් ඒක කරන්න නැති මොන හරි වෙයිද දන්නේ නැහැ. වස්වාදීද ඔය වස්වාදී අනම්මනම් ඔය ඔය වගේ කතන්දර තියෙනවානේ. ඒ වගේ මිත්‍යා විශ්වාසයකට යන්නට බෑ. එහෙම නෙවෙයි මට මට ගෞරවණීය මට කොහොමවත් හිත හදාගෙන මට මේ පිළිමේ මොකද මම වන්දනා කරපු පිළිමේ ඒකින්ද මට මේක කරන්න බැහැ නෝ සායනහන්සර කතා කරලා සායනහන්සලාට ගිහිල්ලා දෙන්න ආය ආය මං ඉල්ලීමක් කරනවා පාරවල් ආයි ඉන්නම් තියන්න එපා මම ඇත්තටම හිතුවා වාහනයක් අරන් ගිහලා අර පිළිම ටික අරගෙන එන්න අර පාරයින් කියලා මං එහෙම ඇත්තටම සැලසුම් කරන් ඉන්නේ මං ගිහලා වෙලාවක ඒ ටික ඔක්කොම දාගෙන ඇවිල්ලා <laughs> ඒකට අවශ්‍ය පිළිවෙල සිද්ධ කරනවා කියලා. ඔය දේ ස්වාමීන් වහන්සේ මේ සමහර වෙලාවට සමහරුන්ට තියෙන දේ තමයි පත්තර කෑල්ලක පවා තියෙන බුද්ධ රූපයක් තියෙන බුදු රූපයක් තියෙන මේ පත්තර කෑලි තමයි අනවශ්‍ය දේවල් මේ පුරුෂල විනාශ කරන්නත් බයයි. පෞ සිද්ධ වෙයි කියලා කියනවා. ඉතින් ඒක නියම කාරණාව එහෙම වෙන්නේ නැහැ. ඇත්තට මෙහෙම එකක් වෙන්නේ නැහැ. මෙහෙම එකක් වෙන්න බෑ. නේද? ඒක වැරද්දක් නෙවෙයි. ඒක තන්තන් වල එහෙම කෑලි කෑලි තියලා තිබ්බහම සිද්ධ වෙන අගෞරවය ඊට වඩා වැඩි. වැඩි. හොඳයි සනහස මේ වර්තමාන තත්ත්වය මේ රටේ තිබෙන තත්ත්වය හා සැබෙනික ගැටලුවක් තමයි ඊළඟට මේ වෙලා තියෙන්නේ. රටේ පවතින වේශනකාරී තත්ත්වය හැම ආධ්‍යාත්මික වශයෙන් අපට කළ හැකි යම් කාර්යයක් තිබේද ස්වාමින්වහන්සේ කියලා ශ්‍රාවකයෙක් අසල තියෙනවා. ඔව් පැහැදිලිවම අපිට ආධ්‍යාත්මිකව අපි ඒක පැහැදිලි කරගත්තා කරන්න ඕන දේ තමයි මේ වගේ දැන් කාලෙක ඉඳලා අපේ රටේ බහුතරයක්ම කියලා කියන්නත් බෑ. හැබැයි වැඩිපුර පිරිසකට බහුතරයක් කියලා කියන්න බැරිත් නෑ. පන්සිල් ලකින ප්‍රමාණය කොහොමද? කටිගනේ පන්සිල් කියන්නේ අල්ප සාවද්ද නෙවෙයි මහා සාවද්ද විදිහට පන්සිල් කඩනවා. සත්ත්ව ඝාතනේ ඉවරක් නෑ නේද? බුදුරජාන් වහන්සේ ගව ඝාතනය ගැන සඳහන් කරවලා කියන ගවයා කියලා කියන්නේ සම්පතක්. නේද රටට කිරි දෙන නේද gedaraka පරිසර සමතුලිතතාවය පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරන ඒක උපකරණයක් ගවයා කියලා කියන්නේ ඇත්තටම එයාගෙන් පොහොර ටික හම්බ වෙනවා නේද කිරි ටික හම්බ වෙනවා ඒ විතරනේ වත්ත පිරිසිදු වෙනවා ඒ හැම දෙයක්ම සකස් වෙන පාරිසරික සාධකයක් මේ සාධකය අමු අමුවේ ඝාතනය කරන ඒකත් මේ එකතින් බලනකොට මේ රටේ මිනිසුන්ගේ තියෙන එක්තරා පිරිසක් මේකට වැඩියෙන් නැඹුරු වෙලා ඉන්නවා ඉතින් ඒ ඝාතනය ඊටාම දරුණු ඝාතනයක්. ඒ වගේ ප්‍රාණඝාතවල සීමා ඉක්මවලා යනවා. හොරකම් වල සීමා ඉක්මවලා යනවා. කාමයේ වර්ධවා හැසිරෙන්න අවශ්‍ය කරන සියලු පහසුකම් ඒවා ඒවා සම්පූර්ණයෙන් සකස් කරනවා මේ රටේ තව සකස් කරන්න ඕන ගොඩ දේවල් තියෙද්දි කාමයට අදාළ දේවල් තමයි මේ රටේ මහා නගර විදිහට සකස් කරනවා මුහුදු පුරවල හරි සකස් කරනවා හරිද ඒ වගේ කරනවා එතකොට බොරු කීම් කියන ඒවා ඉවරක් නැහැ එකිනෙකාට එකිනෙකාට එකිනෙකාට දකින දකින තැන දැන් අදට අපිට ඇවිල්ලා මොන හරි කතා කරන කෙනා ගැන අපිට විශ්වාසයක් නැහැ දැන්. හරි මෙයා ඇවිල්ලා බොහෝ හොඳ දේවල් කතා කරන යටින් හිතෙන්නේ. ඕකේ අසලේ මොකාවක් හරි ගුණ්ඩුවක් මොකාවක් හරි එකක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ. හරිද? ඉතින් එහෙම හිතෙන මට්ටමට අවිශ්වාසය වල දෙන්නා තියෙන බොරු කියලා කියලා කියලා කියලා කියලා ඉවර කරලා. දැන් සුරාපානය ස්ත්‍රීන්ට අරක ගන්න ප්‍රවා ඉල්ලීම් කරනවා. <laughs> හරි විදියට නම් සමානාත්මතාවය ඕන නම් කරන්න ඕන අපිට බාරකින් අරක්කු ගන්න බෑ අපිට ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා පිරිමියට තේ වරප්‍රසාදෙම දෙන්න ඒකටත් ගන්න බෑ කියලා තහනම් කරන්න එහෙමයි හරියට නැහිල්ලිම් කරන්න ඕනේ නේද එතකොට වෙන පැත්තකට යන්නේ මෙන්න මේ පස්පව් නිසාවෙන් බොහෝ පව් කරන තැන්වල සම්මියද්දෘෂ්ටික දේවදේවතාවුන් වහන්සේලාගේ මේ බලය අඩු වෙනවා ඒ තැන්වලට ඉක්මනට එකතු නාටානටි සූත්‍රය ගැන දන්නවනේ. ඒකදී හොඳට තේරෙනවා බණ කියනකොට යක්කු පන්සිල් රකින්න කියනකොට යක්කු ඉන්නේ නැහැ පැත්තට. රකින්න කියනකොටවත් ඉන්නේ නැහැ. පංචශීල රකින්න කෙනාට බොහෝ පින් රැස් වෙනවා. මෛත්‍රී වඩන කෙනාට ඊටත් වැඩිය පින් රැස් වෙනවා. ඒක කූටදත් වගේ සූත්‍රාරම් බලන්න බොහෝ පින් රැස් වෙනවා. බොහෝ පින් රැස් වෙච්ච කෙනෙක් දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරොත් දෙවියෝ ඒක ලබාගෙන අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් රකින්නා වගේ ආරක්ෂා කරනවා කියලා මහා පරිණාම සූත්‍රයේ තියෙනවා. එහෙනම් ඔය තියෙන ක්‍රමය. පංචශීල රකින්න මෛත්‍රී වඩන්න වඩලා දෙවියන්ට පින් දෙන්න සහ තමන් සෙත් ප්‍රාර්ථනා කරන්න රටට. ඒක දවසට වෙලාවක් දාගන්න මම කිව්වා ඔයිට කලින් උදේ 4:00 මාරත් 6:00 මාරත් අතර කාලේ විනාඩි 10ක් 15ක් හරි මේක Tamanට පුළුවන් ආකාරයට කරන්න මුළු රටම එතකොට රටේම දැන් දැන් වල මෛත්‍රී වර්ණ ඒ වෙලාවේ පංචශීල අධිෂ්ඨාන කරගන්න කරගෙන අනේ මේ සුවපත් භාවයේ නැති වෙලා දුක් විඳින මේ හැම කෙනාගේම සිත් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න මම හිතන්නේ දීර්ඝ කාලීනව අපි මේක දිගටම කරන්න සිද්ධ වෙවි මම මේ මඟ පෙන්වීම දිගටම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ හොඳයි ස්වාමීන් වහන්සේ අද අපි වැඩසටහනේ සාකච්ඡා කළේ පටිපදාන ඥාන දර්ශන විශුද්ධිය පිළිබඳව ඒ පිළිබඳව අප වෙත යොමුණු ගැටලු කිහිපයකට වගේම තවත් පොදු ගැටලු කිහිපයකටත් අපි ඔබ වහන්සේගෙන් පිළිතුරු ලබා ගත්තා. තවත් අවසාන වැඩසටහන අවසන් කරන්න පෙර මම ඔබ වහන්සේගෙන් තවත් දැන කියා ගන්නට කැමතියි. ඇත්තම මේ මටත් යමුණ මගේ සිත තුලත් පැන නැගුණු ගැටලුවක් ස්වාමීන් වහන්සේ දැන් වර්තමාන තත්ත්වය නිසා ගැන අපි කතා කරපු නිසා රටේ පවතින ආරක්ෂක තත්ත්වය යම්කිසි අවදානම් තත්ත්වයක තිබෙනවා මේ තත්ත්වයේ මත දිවයිනේ බොහෝ ස්ථා විහාරස්ථානවල මේ පින්කම් වෙස පොහොදා පැවැත්වෙන දැන් අනිද්දා දවසේ තමයි වෙසක් පොහෝ දිනේ යෙදিলা තියෙන්නේ සෙනසුරාදා දවසේ මේ මේ විහාරස්ථානවල බොහෝ පින්කම් නතර කරලා දෙනවා ස්වාමීන් වහන්සේ ගමේ විහාරස්ථානවල පවා මම ඔබ වහන්සේගෙන් දැන කියලා ගන්න කැමති සානස අපි මේ වගේ තත්යකට පත්විය යුතු අපි මෙච්චර බිය විය යුතු සානස මරණයට මොකද ගොඩක් අය කියනවා සෙනග රැස් වෙන්න හොඳ නෑ සිල් ගන්න දැන් වලට බෝම්බයක් තියන්න පුළුවන් බෞද්ධයන් හිතන සානස අපි මෙතරම් බිය විය යුතුද මේ පින්කම් මෙපනම් මෙපමණ අවලංගු කරලා අහකට පැහැදිලි ප්‍රශ්නයක් ඒක ඕකට මම දෙන උත්තරේ තමයි ටිකක් හාස්‍යයක් තියෙන උත්තරයක් මේ ඒ තමයි කරපොත්තෙක් ගැරන්ඩියෙක් දැක්කහම බයද කැතද කරපොත් කරපොත්තෙක් කරපොත්තෙක් දැක්කහම තමයි බය නැහැනේ ඔක ඔකට බය වෙන්න දෙයක් නැහැ මොකක්ද දෙන්නේ පිළිකුලක් පිළිකුලක් පිළිකුලක් කැතක් ඒ වගේ මේ නරුම මිනිසුන්ගේ ක්‍රියාවන් දැක්කහම අපිට පිළිකුලක් කැතක් තියෙන්න ඕනේ බයක් නෙවෙයි ඒක බයක් විදිහට අට දක්වන්න බෑ ඒකදී අපි ස්ථානෝචිතව වැඩ කරන්නට ඕනේ මේ අය ඔළුව විකෘති කරගත්ත පිරිසක් මේ විදිහටම තියෙන මහ බුදුම අදහස් තියෙන්නේ සමහර අය තුළ තියෙන අදහස් තමයි උපතින් සියල්ල එයාලගේ ඒ කියන අන්තවාදී වලටයි උපදින්නේ. දෙමව්පියන්ගේ ආభాසය සහ පරිසරයේ ආభాසයෙන්ද එයාලා වෙන ආගමකට ගිහිල්ලා තියෙනවා. ඒකින්ද එයාලාව ඝාතනය කළොත් මෙයාලට යහපතක් වගේම මේ ඉන්න කට්ටියවත් හරි තැනට යනවා කියලා අදහසකින් තමයි මෙයාලා මේවා කරන්නේ මිත්‍යා දෘෂ්ටික දරුණු ව්‍යසනකාරී හිංසාකාරී අදහස් තියෙන තද මිත්‍යා දෘෂ්ටියක ඉන්න අහිංසක පිරිසක්. ඕකට කැමති නෑ කවුරුත් හොම කියනවාට. හරිද? ඒ අහිංසක කියලා කියන්නේ ඒ කට්ටියට සසර අතරමං වෙච්ච වචනේ පරිසමාප්තාර්ථයෙන්ම බොහොම අසරණ තත්යකට පත් වෙච්ච අය කට්ටියට එළවත් නෑ. මේ ලෝකෙත් නෑ. දකින්න ඇති මරාගෙන මරන බෝම්බකාරයන් ඒවට සූදානම් වෙනකොට කොච්චර අපහසුතාවෙන්ද වේවුලි වේවුලද ඒවා කොච්චර අමාරුවෙන්ද ඒවා කරන්නේ කියලා. ඉතින් මේකට මාත් එක්ක විරුද්ධ වෙයි. නමුත් අපි බෞද්ධ විදිහට ඒක අත්දකින්න ඕනේ. ඒක තේරුම් ගන්න. ඒකින්ද මේ වෙලාවේදී බොහොම ප්‍රවේශයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. මේක පාළුවට ගිය ස්ථානයක් කිරීමේ කිසි අවස්ථාවක් නැහැ. හරිද? මේ தත්ත්වය දැන් තේරුම් ගන්න ඕනේ. මේ විදිහට මේකේ ක්‍රම දෙකක් තියෙනවා මහත්තයා. එකක් තමයි ওই මිනිස්සු මේක භෞතික වශයෙන් අපිව වටලා දැන් අපිව ආර්ථික වශයෙන් උත් වටන යම් කිසි වැඩ පිළිවෙලක් කියලා තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ෆෝන් එකට එන හැම පණිවිඩයක්ම ඇත්ත කියලා හිතන්නේ කොහොමද? හරිද මේ මට පුළුවන් නේ ඕනම් මේක ටයිප් කරලා ඉවරලා මට කැමති දේක ගියවන්න මේ වගේ ඒ වගේ වෙලාවලවත් විකෘති අදහසෙත් ඒක නෑ හැම එකක්ම නේ මේක මොකද්ද තියෙන වළංගුතාවය කියලා බලන්න මම හැමෝටම මතක් කරා කීප වතාවක් අනිත් මාධ්‍යවලදීත් සාකච්ඡා කරපලාවල Tamanට එන පණිවිඩයක් තියෙනවා නම් හරියට දැනගත්තයක් තියෙනවා නම් ඒකේ වළංගුතාවයත් එක්ක ඉදිරිපත් කරන්න නිකාමේ අහවල් කෙනෙක් අත්තරංගුර ගත්තා යා මේ විදිහට කිව්වා මේ විදිහට කිව්වා මේ විදිහට කිව්වා කියලා ඉතින් මේක ටයිප් කරලා ටයිප් කරලා ඒක දාන්න පුළුවන් කාට හරි ඒ ඔක්කොම අරගෙන අපි බියගුළු වෙලා හිටියොත් අපේ රටම වැරෙනවා. මේ මධ්‍යස්ථ ප්‍රතිපදාවක් ක්‍රියාත්මක කරන්න තමන්ගේ කාර්යාලවලට ගිහින් යනකොටත් අපිට හැම වෙලේම 100න් ඉන්න පුළුවන් જાතියක්නේ අපි ඒක පුරුදු කරලා තියෙනවානේ. එහෙනම් විහාරස්ථානයේ ගමේ මම කියන්නේ නගරයේ විහාරස්ථාන වලට විශේෂයෙන් බෞද්ධ නාලිකාව ඇතුළේ ඒ තැන් වලට මේක ලොකු අවධානමක් තියෙනවා. නගරවල පොදුවේ මිනිස්සු වෙන තැන්. වැඩි වශයෙන් වැඩි වශයෙන් මිනිස්සු එකතු වෙන තැන්. නගරයේ පොදු වශයෙන් අපි දන්නේ පොදු වශයෙන් එන තැන් තියෙනවානේ බොහෝ ඈත් වලින් පොදු වශයෙන් එන තැන්වල නම් මේක නැවතතර කමක් නැහැ. හැබැයි තමන්ගේ තමන්ගේ ගමේ පන්සලේ තරුණ තරුණ සංගමයක් තියෙන හුඟක් වෙලාවට නේද? ඒ තරුණ සංගමයට එකතු වෙලා පුළුවන් ආරක්ෂක මණ්ඩලයක් ස්වේච්ඡාවෙන් හදාගන්න. අපේ ගමේ ආරක්ෂක මණ්ඩලය. හරිද? ඒ කටියට එකතු වෙලා පුළුවන් හැතැම් තරුණ ආරක්ෂක මණ්ඩලයක්. අපි මේ ඇයි අපි අපේ ධර්මය රැක ගන්න ඕන. අපි මේ වෙසක් දවසේ නිකන් ගෙවන්න බෑ. ඉතින් ඒකින්ද ඒ ඒ ගමේ පන්සලේ ගමේ ඉන්න ඔක්කොම සිල් ගන්න දෙන්නේ. ඒක තමන් දාන්න අම්මලා තාත්තලා සහෝදර. ඒ අයව එහෙනම් තමන්ම දන්නවනේ මට පරීක්ෂා කරන් දෙන්න ගේන බෑග් එක පරීක්ෂා කරන් දෙන්නේ නැහැ. මේ අඳුරන එක නාවරම. එයා ඇතුළට ගත්තා. ඇතුළට අරගෙන මොකද කරන්නේ? අපි මේ සම්පූර්ණ සිල් වැඩසටහන ලස්සනට කරන්න පුළුවන්. ගම් සරසන්න පුළුවන්, ගෙවල් සරසන්න පුළුවන්, පහන් තියන්න පුළුවන්, සිල් වැඩසටහන කරන්න පුළුවන්. මේ හැම තැනකදීම සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න මේ සඳහා කාගෙත් සහයෝගය තියෙනවා. ඉතින් ඒ මම හිතන්නේ ඊයේ දවසේ මම දැක්ක ඇඳුම්නීතිය තියෙන වෙලාවෙදි පවා සමහර අය පන්සල් ඇතුළට වෙලා මම ඊයේ මට යන්න වුණා පුංචි ගමනක් හදිස්සි ගමනක් යන්න වෙච්ච වෙලාවක මම දැක්කා පන්සල් භූමියෙන් ඇතුලේ මේ කටි පන්සල සරසනවා. හරිද? පන්සල සරසනවා. ඉතින් ඒ ඒ අත්‍යවශ්‍යින්ද එන්නේ ඒ විදිහට තමන්ගේ පරිස්සම තමන්ම හදාගෙන දිගටම මම කියන්නේ මේ කරගෙන යන්න පුළුවන් වැඩක්. මේ අවදානමට සූදානම් වෙන්න වෙලා කටයුතු කරන්න පුළුවන්. අනිත් එක තමයි අපි වෙන සරවල නොකරපු දේ නොකළ යුතු දේවල් වගේ කරා. ඒ තමයි සින්දු කිව්වා, කෑ ගැහුවා, නැටුවා, දැඟලුවා, සමහර බීමත් වුණා. ඉතින් මේවා අර වෙසක් උත්සවය අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන විදිහට ත්‍රිවිධ රත්නයේ කෙරේ ශ්‍රද්ධාව උපදවාගෙන බුදු ගුණ මෙනෙහි කරන්, දහම් ගුණ මෙනෙහි කරගෙන ඊ타ත්ම ප්‍රතිපත්තිකාමීව ප්‍රතිපත්ති පූජාවක් සහිත ඊ타ත්ම ගුණාත්මක වෙසක් පින්කම සිද්ධ කරගන්න හැමෝටම හැකියාව තියෙන මේ අවස්ථාවේදී. එහෙමයි. සමනාස මේ ඇතිවලා තියෙන තත්ත්වයක් එක්ක බොහෝ තරුණ ප්‍රජාව ඇතම් කොටසක් ප්‍රකෝපකාරී වෙනවා වගේම තවත් කොටසක් මේ සම්බුද්ධ ශාසනය ගැන තිබෙන ඇල්ම බැල්ම වැඩි වෙලා තියෙනවා සමනාස. ප්‍රකෝපකාරී බව ගැනත් අපි අවදියෙන් ඉන්න ඊයේ පෙරේද ප්‍රකෝපකාරී වුණ ස්ථාන කීපයක් ගැන අපි හොයලා බැලුවා. විශේෂයෙන් මිනුවන්ගොඩ, හෙට්ටිපොළ මම නම් වශයෙන්ම කියන්නම් හරියටම දැනගත්ත හින්දා කියන්නේ. ඒ ප්‍රදේශවලයි නෙවෙයි මේ හානිය කරලා හානිය කරලා තියෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මෙතන මොනවා හරි යන යන එක්තරා සංවිධානාත්මක මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කල්ලි කීපයක් රටේ ඉන්න අන්න ඒ මිනිස්සු අඳුර ගන්න ඒ කට්ටිය අන්තවාදී ත්‍රස්තවාදීන්ට වඩා භයානකයි. ඇයි අවස්ථා අවස්ථානු කූලව කරන ගොඩිය මාළු බෑමක් වගේ ඒක හරියන නරක නරකම જાතියක් ඒ જાතිය. හඳුනගත්තොත් නම් මන්නම් කියන්නේ දැඩි දඩුවම් පමනවන්න කියලා. හරි. ඉතින් මේ බොරදියේ මාළු බාන පිරිසගෙනුත් ඒ වුන් ඔවුන්ව හඳුනාගෙන ඔවුන් ප්‍රතික්ෂේප කරලා ගමේ විහාරස්ථානයට ගිහිලා විශේෂයෙන්ම අපි තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා ගමේ විහාරස්ථානයට ගිහිලා නායක ස්වාමින් වහන්සේත් සමග සාකච්ඡා කරලා ඒ විහාරස්ථානයට ආරක්ෂාව දෙන්න කටයුතු කරන්න. ගමේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ගම්වල ස්වේච්ඡා සංවිධාන බොහොමයක් තිබෙනවා. මාර්ණ ආධාර සමිති, තරුණ සංගම්, පරිසර සමිති මේ ආදී වශයෙන් බොහෝ සමිති සමාගම් තිබෙනවා. ඉතින් ගමේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේටත් පුළුවන්කම තිබෙනවා ඔවුන්ගෙන් සහයෝගය ලබා ගන්න. ඉතින් අපි ස්වාමීන් වහන්සේලාට මේ වැඩසටහන් මාලාව නරඹන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට මහා සංඝරත්නයට එවගම තරුණ වැඩිමහලු සියලු දෙනාට අපි ආරාධනා කරනවා ස්වාමීන් පන්සලත් සමග එක්කාසු වෙලා මෙවර වෙසක් පොහෝ දවසේ සිල් වැඩසටහන අවලංගු කරන්නට නොවේ ඔවුන්ගේ දායකත්වයක් අරගෙන මේ වැඩසටහන පෙර වතාවල් වලට වඩා ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට පෙර වතාවල් වලට වඩා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි තවත් ධර්මානුකූලව මේ ප්‍රතිපත්ති පූජාවේම නිරත වෙමු කියන කාරණාව අපි ඔබට සිහිපත් කරනවා ස්වාමීන් වහන්සේ බොහෝ තරුණයන් සෝදානම් මේ සඳහා ඉදිරිපත් වෙන ස්වාමීන් මෙවර අපි පසුගිය වෙසක් පොහෝ දිනවලට වඩා වැඩි ප්‍රවණතාවල් අපූර්ව සිදුවීම් අපි දැක්කා මා ඊයේ පෙරේදා දුටුවා ස්වාමීන් වහන්සේ තරුණයන් කණ්ඩායමක් අටපට්ටම් කූරු සකස් කරන්න අවශ්‍ය කරන බටපතුරු ඒ ඒ එකම ප්‍රමාණයට කපලා මිටි බැඳලා නිවෙස්වල වතු වලට දාගෙන ගිහිලා තිබුණා. නිර්නාමිකව. කූඩු සකස් කරන්න ඒ නිවෙස් හිමියන්ට සහයෝගයක් වෙන්න. ඉතින් මේ ආකාරයේ ඊටමත් අපූර්ව අදහස් තරුණ තරුණියන්ට ඇවිල්ලා තියෙනවා මිනිසුන්ට ඇවිල්ලා තියෙනවා ඒවෙන් ප්‍රයෝජන අරගෙන අපි මේ වෙසක් පොහොය දවස බොහොමත්ම අර්ථාන්විතව වෙන ගමන් වලට වඩා සමරනට ප්‍රතිපත්ති පූජාවේ නිරතවන්න අපි කටයුතු කරමු කියලා අපි ආරාධනා කරනවා. ඉතින් මේ ආරාධනාවත් සමගින් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට අවස්ථාව ලබා දෙනවා ආරාධනා කරනවා අද දවසේදී වැඩසටහනට සම්බන්ධ මේ පිරිසට පුණ්‍යානුමෝදනා කරන්නට ඔවුන් මේ වැඩසටහන් මාලාව හා බොහොමත්ම සමීපව කටයුතු කරන පිරිසක් ද කියන වග පැහැදිලි කරන්න මම කියන්නම්. ඔවුන් අද පුණ්‍යානුමෝදනා කරන පුණ්‍යානුමෝදනා පත්‍රිකාවක්වත් රැගෙන ආවේ නැහැ. කරුණායගල පොතුහැර සිට පැමිණි මේ කල්යාණ මිත්‍ර සංගමයේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන මේ කල්යාණ මිත්‍ර සංගමයේ සමාජිකත්වය අරගෙන කරන කටයුතු කරන පිරිසක් තමයි දායකත්වය ලබාගෙන කටයුතු කරන අපි ස්වාමීන් වහන්සේ මේ සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා සිටිනවා. බොහෝ වශයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරන්නේ තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේදන් කරලා සකස් කරගත්ත ඒ ධනයෙන් මේ කරන්නේ ධර්ම දානමය පුණ්‍ය කර්මයක්. ඉතින් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ දිගුවක් විදිහට තමයි කල්යාණ මිත්‍ර සංගමය ක්‍රියාත්මක කරන්නේ. ඒ ඇරත් මම පුංචි පණිවිඩයක් දෙන්න ඕනේ. බොහෝ අය හිතනවා ඇති අපි නිහඬව ඉන්නවා අය කියලා. නෑ, ඊටාත්ම ක්‍රියාශීලීව අපි මේ රටේ තියෙන ගැටලුවට කල්යාණ මිත්‍ර සංගමය ගිය අවුරුද්දේ මැයි මාසේ ඉඳන් මේ සඳහා විසඳුමක් හොයන්නේ. අපි බොහෝ දුර දැකලා වැඩ කරා කල්යාණ මිත්‍ර සංගමයේ විදිහට. මේ වෙලාවේ නිශ්ශබ්දව ඉන්නවා නෙවෙයි. ඔබ හැමදෙනාටම අපි ඉක්මනින්ම දැනුම් දෙනවා. ඊටාත්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කරමින් තියෙනවා. ඒක නිවැරදිවම දැනුම් දීමක් කරනවා. ඒතෙක් නිහඬව රැඳී ඉන්න කියලා මතක් කරනවා. කල්යාණ මිත්‍ර සංගමයේට ඒක බොහෝ විද්වත් අය සමග සාකච්ඡා කරලා දීර්ඝ කාලීන විසඳුමක්, කෙටි කාලීන විසඳුමක්, මධ්‍ය කාලීන විසඳුමක් සකස් කරමින් තියෙනවා. ඉතින් හින්දා අද දවසේ මේ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම මේ දායකත්වයේ දරපු සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එයත්න් මේ ලෝකයට බිහි කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා. සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මිය පරලෝකයේ යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි.